ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බොහොම වැදගත් සූත්‍ර දේශනාවක කොටසක් ගැන. මේක අට්ටකනාගර සූත්‍රයේන සංවාදයක්. ඔව් මේකෙදි දසම කියලා ගෘහපති කෙනෙක් ආනන්ද හාමුදුරුව හම් වෙන්නේ නෝ. හ්ම්. එතුමා එන්නේ බොහොම බොහොම නිශ්චිත ප්‍රශ්නයක් අහන්න නේද? හරියටම. එයා අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු එකම එක ධර්මයක් තියනවද? ආ, එකම එක ධර්මයක්. ඒ කියන්නේ යම් භික්ෂුවක් ඒක වඩලා ඒ අනුව ඉඳලා අර නොමිදුණු සිත මිදෙනවද කෙලෙස් නැති වෙනවද ඒ වගේම අර උතුම්ම නිවන අනුත්තර යෝගක්‍යමේ ඒක ලබන්න පුරවන්ද කියලා. ආ ඒ කියන්නේ ඍජුවම නිවනට යොමු කරන්න එකම එක ක්‍රමයක් ගැන තමයි යා හොයලා තියෙන්නේ. ඔව්. එයා හොයන්නේ හුදෙක් මානසික සුවයක් විතරක් නෙවෙයි. කෙලෙස් මුලින්ම උපුටර දාලා විමුක්ති ලබන්න තියෙන එකම පාරක්. හරිම ගැඹුරු ප්‍රශ්නයක්. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මොකද කියන්නේ? ආනන්ද හාමුදුරුවෝ මුලින්ම කියනවා ඇත්ත ගෘහපතියේ එහෙම එකම එක ධර්මයක් තියෙනවා. හා එහෙනම් එහෙම එකක් තියෙනවා. ඔව්. ඒත් ඊළඟට උන්වහන්සේ විස්තර කරන දේ ඇහුවම තමයි දසම ගෘහපතියා පුදුම වෙන්නේ. ආ ඒ කොහොමද? මොකද උන්වහන්සේ එක මාර්ගයක් නෙවෙයි පෙන්වන්නේ. මාර්ග 11ක්. 11ක්. එකක් අහද්දි 11ක්. ඔව් 11ක් උන්වහන්සේ විස්තර කරනවා. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මේ රූපාවචර ධාන හතර හතරක් හරි ඊළඟට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණ. හරි දැන් 8යි. ඔව් ඊට පස්සේ අරූප සමාපatti 3. ආකාසානං චෛතනය, විඥානානං චෛතනය, ආකින්චිඥානාං චෛතනය. එතකොට 4යි 4යි 3යි 11යි. හරියටම උන්වහන්සේ කියනවා මේ 11න් ඕනෑම එකක් කරහා නිවනට පාරක් තියනවා කියලා. ඒත් ඒක වෙන්නේ කොහොමද? මේ හැම එකක් ගැනම කියද්දී පොදු කාරණයක් තියනවද? ඔව්. අන්න ඒක තමයි වැදගත්ම දේ. උන්වහන්සේ කියනෝ යම් භික්ෂුවක් මේ ධානයක් හරි බ්‍රහ්ම විහරණයක් හරි අරූප සමාපත්තියක් හරි ලබනවා. ඒ ලැබුවාට පස්සේ ඒ ලැබූ දේ දිහත් නුවණින් බලනවා. නුවණින් බලනවා. ඒ කියන්නේ ආ ඒක ඉබේ පහළවුණු දෙයක් නෙවෙයි. නෑ. ඒ නිසාම ඒක අනිත්‍යයි. ඒකත් නැති වෙලා යන ස්වභාවයකින් නිරෝධ ධම්ම යුක්තයි කියලා දකිනවා. ඒ කියන්නේ අර ලැබිච්ච උසස් මානසික තත්ත්වයත් අනිත්‍යයි හේතුඵල ධමයට යටත් කියලා මෙනෙහි කරනවා. අන්න ඒකයි කාරණය. ඕක තමයි ගැට ලිහින තැන. අන්න ඒ විදිහට නුවණින් දකිනකොට ඒ ලැබූ දෙෙහි පවා අනිත්‍යතාව දකිනකොට. හ්ම්. අන්න එතකොට තමයි ආශ්‍රව. ඒ කියන්නේ කෙලෙස් ක්ෂය වෙන්න පටන් ගන්නෙ. ඒ මොහොතේම කෙලෙස් සම්පූර්ණයෙන් නැති කරලා නිවනටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ධානා සමාපatti කියන්නේ පාර විතරයි නේද? ඒ පාරේ ගිහින් ඒ අත්දැකීමත් අනිත්‍ය කියලා දැක්කම තමයි නිවනට දොර ඇරෙන්නේ. හරියටම. හැබැයි තව දෙයක් තියෙනවා. ඒ මොකද්ද? යම් කෙනෙකුට ඒ මොහොතේම සියලු කෙලෙස් නැති කරගන්න බැරි වනොත් ආ එහෙම වෙන්නත් පුළුවන් නේද? පුළුවන්. එහෙම වුණොත් ඒ භික්ෂුව අර ධානයට සමාපත්තියද තියෙන කැමැත්ත නිසා ඒකට කියනවා සමත නිමිත්තෙහි ඇලුණු සිත කියලා. හ්ම් ඒ සුවයට තියෙන ඇල්ම. ඔව්. ඒ ඇල්ම නිසා එයා කාම ලෝකෙට බැඳිලා තියෙන මුල්ම බාධක පහ, ආරම්භාගිය සංයෝජන පහ. ඒවා නැති කරලා දානවා. ඒවා නැති කරාම එතකොට එයා ආයේ කවදාවත් මේ මනුස්ස ලෝකෙට කාම ලෝකෙට එන්නේ නැහැ. එයා ඕපපාතිකව, ඒ කියන්නේ මෞකුසේකින් තොරව අර පිරිසුදු බඹලොවක සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක උපදිනවා. බඹලොවක ඉපදිලා? ඔව්. අනාගාමී වෙලා ආපහු නොයන කෙනෙක් බවට පත් වෙලා. ඊට පස්සේ ඒ බමලවදීම පිරිනිවන් පානවා. ආ ඒ කියන්නේ මේ පාරවල් 11න් කොයි එකේ ගියත් ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කළොත් එක්කෝ එතනම නිවන නැත්නම් අනාගාමි වෙලා පසුව නිවන. කොහොමhari ඉතින් නිවනටමයි යන්නේ. අන්න ඒකයි ඒක තමයි ආනන්ද හාමුදුරුව පැහැදිලි කළේ. ඉතින් දසම ගෘහපතිට මොකද හිතුනේ මේක අහලා? එයා එහුව එකපාරක්නේ. එයා පුදුම සතුටකටපත් වුණා. එයා කියනවා අනේ ස්වාමිනී මම ආවේ එකම එක නිධානයක් හොයාගෙන ඔබ වහන්සේ මට නිධාන 11ක් ගෙනම කිව්වා වගේ. මම ඇහුවේ එකම එක අමෘත ద్వාරයක් ගැන ඔබ වහන්සේ මට අමෘතයට තියෙන දොරටු 11ක්ම පෙන්නවා කියලා තවත් උපමාවක් එයා කියනෝ නේද? අර ගෙයක් ගැන. ඔව් ඔව්. එයා කියනවා හරියට දොරටු 11ක් තියෙන ලොකු ගෙයක් ගිනිගන්නවා වගේ. එතකොට ඉතින් එයාට බය වෙන්න දෙයක් නැහැ. එක දොරකින් හරි එළියට පැනලා බේරෙන්න පුළුවන් නේද? ආ. ඒ වගේ මේ අමාදොරටු 11න් එකකින් හරි Tamanට මේ සසර දුකින් ගැලවෙන්න පුළුවන් කියලා එයාට හිතුණා. හරියටම. ඒ සතුට කොච්චරද කියනවනම් මොකද කරන්නේ? දසන ගෘහපතියා පාටලි පුත්‍රයි විශාලා මහනුවරයි ඉන්න භික්ෂු සංඝයා ඔක්කොම එකතු කරවලා ලොකු දානයක් දෙනවා. දානයක් විතරද? නෑ නෑ හැම භික්ෂුවකටම වස්ත්‍ර පූජා කරනවා. ආනන්ද හාමුදුරන්ට විශේෂයෙන්ම තුන් සිවුරක්ම පූජා කරනවා. ආ. ඒ විතරක් නෙවෙයි කුටි 500කින් යුක්ත ලොකු විහාරයක් හදවලා පූජා කරනවා ආනන්ද හාමුදුරුවන්ට. ඒ තරම්ම සතුටු වෙලා කෘතඥ වෙලා. ඔව්. අර එක ධර්ම කරුණකින් ලැබුණ සහනය ඒ දැක්ම කොච්චර වටිනවද කියලා යාට තේරුන් නිසා. එතකොට මේ මුළු සාකච්ඡාවෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධානම දේ මොකක්ද? නිවනට එකම පාරක් නෙවෙයි පාරවල් කිහිපයක්ම තියෙනවා කියන එකද? ඔව්, ඒක එකක්. හැබැයි ඊටත් වඩා ගැඹුරු දෙයක් තියෙනවා. ඒ තමයි මොන ධානය ලැබුවත් මොන සමාපත්තිය ලැබුවත් ඒක විතරක් මදි. ඒ ලැබූ දේ දිහාත් නුවණින් බලන්න ඕනේ. මේකත් අනිත්‍යයි, මේකත් දුකයි, මේකත් අනාත්මයි කියලා විදර්ශනා කරන්න ඕනේ. අන්න එතකොටයි ඒක නිවනට පාරක් වෙන්නේ. ඒ කියන්නේ සමතයයි විදර්ශනාවයි දෙකම ඕනේ. අනිවාර්යෙන්ම. විදර්ශනා නුවණ නැත්තම් අර සමාධියෙන් ලොකු බඹලෝකෙ උපදින්න පුරුවම් වෙයි. ඒත් ඒක නිවන නෙවෙයි. පැහැදිලි. එහෙනම් අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ඔව්. මේ කියපු දොරටු 1000. ඇත්තටම මේ ඔක්කොම එකම මහා මාර්ගයකේ තියෙන විවිධ පිවිසුම්ද නැත්නම් මේවා සම්පූර්ණම වෙනස් ස්වාධීන මාර්ගද? හ්ම් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම එක එක කෙනාගේ හැටියට චරිතයට ගැළපෙනම දොරටුව මොකක් වෙන්න පුළුවන්ද? ඔව්. ඒ ගැන තවදුරටත් හිතන්න විමසන්න වටිනවා.